නිවන් මඟ ධර්මදේශනා මාලාවේ ධර්මදේශනාව සිදු කිරීම සඳහා මේ වැඩම කළ පූජ්‍යපාද උඩුදුබ්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ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 නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු පංචක්ඛන්දේ උපද්දවතු පසන්තෝ අනුලෝමිකං කන්ති පටිලබති පංචන්නං කන්දානං නිරෝධෝ අනුපන්දවතෝ නිබ්බානන්ති පසන්තෝ සම්මත්ත න්යාමං ඔක්කමති සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපේ ජීවිතය සකස් කරගෙන මේ ජීවිතය සුපපත් කරගෙන සසර ජීවිතය සියලු දුක් නැති කරගෙන සසර ලැබෙන්න තියෙන සියලු දුක් නැති කර ගැනීම තමයි මනුස්ස ජීවිතයක අපි ළඟා කරගත යුතු එකම ඉලක්කය. මොකද අනිත් හැම දෙයක්ම පින්නත්නි අනිත් හැම දෙයක්ම ඉවරක් වෙන්නේ නැහැ. පිටින් කියනවා නම් අපි කරන වැඩ හයයි තියෙන්නේ වෙන මොකක්වත් නැහැ. කරන වැඩ හය තමයි ඇහැට කැමති රූප පෙන්නනවා, කනට මිහිරි ශබ්ද අසවනවා, නාසයට කැමති ගන්ධ, දිවට කැමති රස, ශරීරයට කැමති පහස කියන ආකාරයට මේ දේවල් ලබා දීම සඳහා මේ ශරීරයට වෙහෙසෙනවා. ඊට අමතරව ඒකට පහයි ඊට අමතරව මනසට ආදරය ආදී ධර්මතා හැම දෙයක්ම කරන්නේ ওই ටිකට ඊට පිටින් දෙයක් තියෙනවද කියලා බලන්න ඕනම දෙයක් ගත්තොත් අපි කරන අපි දඟලන වෙහෙසෙන මහන්සි වෙන හැම දෙයක්ම කරන්නේ ඇහැට රූප පෙන්වීම සඳහා කනට ශබ්ද කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන දේවල් රුචි පරිදි මේ ලෝකයේ තියෙන දේවල් මම කැමති පරිදි මගේ වටේට මේ දේවල් පවත්වා ගැනීම සඳහා මං අකමැති දේවල් අයින් කර ගැනීම සඳහා කැමති දේවල් ලං කරගෙන තබා ගැනීම සඳහා ගන්න උත්සාහය තමයි මුලක ඉඳන් අග දක්වාම ජීවිතේ තියෙන්නේ. පටන් ගත්ත දවසේ ඉඳලා. ඉතින් ඒක ඉවරක් වෙන්නේ නැහැ. ඉවරක් වෙන්නේ එක තැන දුවනවා වගේ වැඩක් ඒක. ඉතින් ඒ සඳහා නොයේකුත් අපිට නමුත් මගදී මේ යන ගමනේ මගදී සැරෙන් සැරේ ලොකු ජයග්‍රහණ ලැබුණා වගේ දැනෙනවා. ඒ ඒ ජයග්‍රහණ විදිහට සමරන්නේ මේව පවත් ගන්න කාලයක් පුළුවන් යම් කිසි ආකාරයක ගොඩ ගහ ගැනීමක් කරගන්න පුළුවන් වුණා කියලා. දැන් අපිට එකපාරටම බලයක් ලැබුණා. එනකොට එකපාරටම හදිසියෙන් උත්සාහ කරලා නොහිතපු වෙලාවක ඇමතිකමක් හම්බෙනවා. ඇමතිකමක් හම්බීම හෝ ඊට එහා ගිය බලයක් ලැබීම කියන එකේ තේරුම එයාට කැමති දෙයට එහරි පවත් ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒත් අන් අයට වැඩිය පාර යන්න අවස්ථාවක් ලැබෙනවා කැමති විදිහට. අනිත් අය යට කර ගන්න අවස්ථාවක් ලැබෙනවා. Taman කැමති නම් හොරකම් කර ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒ වගේ අවස්ථා ගොඩක් ලැබෙනවා. ඒ වගේම ඉතින් හොඳින් ඉන්නත් පුළුවන් බැරි කමක් නැහැ. නමුත් අර අවස්ථාව වැඩි වෙනකොට ලොකු සතුටක්. එතකොට ඒ වගේ මුලින්දම උත්සාහ කරන්නේ අපි දරුවන්ට ඇත්තටම උගන්වන්නේ අධ්‍යාපනයෙන් උගත් දරුවෙක් කිරීම සඳහාද නැත්නම් කැමති දේවල් වට කරගෙන ජීවත් වීම සඳහා අවශ්‍ය කරන පසුබිම සකස් කරලා දෙන්න. නේද? ඒ කියන්නේ ඉගෙනගත්ත ළමේ කරනවට වැඩිය ඒකේ අතුරුඵලය ගැන අපේ අවධානය වැඩි. එයාට සපවන්ත ජීවිතයක් ලබා දෙන්න කියලා. ඉතින් මේ මේකට එක්තරා pore-ක ඉන්නේ අපි ඔක්කොම හර අඬුවක ඉන්නේ. ඒක තමයි pore අල්ලන්නේ. ඉස්සත් pore-එකට, උසස් පෙළ pore-එකට, රැකියා pore-එකට හැම දෙයක්ම අනුන් අභිබවා සුදුසුකම් නැති සුදුසුකම් තියන අය පවා පල්ලෙහාට දාලා හොර කරලා මගඩි කරලා වංචා කරලා නේද මොකටද මේ කටෙන් මොන හරි වැඩිපුර ටිකක් ඇතුළට දාගන්න පහසුවේ නේද පහසු තැනක වාසය කරන්න හොඳ වාහනයක යන්න ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ හොරකම් කරලා එක එක ඒවා කරලා අනුන්ගේ දේවල් කඩා වඩාගෙන අපිටම සුව පහසු වාහනයක් ගත්තා කියලා මේ වාහනේ තිඳගෙන යනකොට දුකයිද නැද්ද? කොහොම ටික දුරද නැද්ද? නේද? කොහොම ටික දුරයි ඒත් අමාරුයි. හරි? ඒක අපිට තේරුණේම නැහැ. ඉතින් මේක තේරෙන්නේ නැහැ. නමුත් ඒ වගේම තමයි මේ වාහනේ හින්දා යම්කිසි සතුටක් ඇති වුණා කියන්නේ. ඊට පස්සේ වාහනේ දැන් ඒ වාහනේ ගන්නකන් දුකයි. මේ මේ වගේ වාහනයක් ගත්තොත් තමයි සතුටෙන් ඉන්න පුළුවන් කියලා හිතනවා. ඊට පස්සේ වාහනේ තියෙනවා සතුටට මොකද වෙන්නේ? වාහනේ තියෙනවා සතුට නැහැ. ඉතින් මේ වගේ මේක මහා ලණුවක් කාලා වගේ අපේ මේ ජීවිතේ. හරි. ඔක්කොමලා සැඩ පහරක ගහගෙන යනවා වගේ ගහගෙන යනවා. ළඟ තියෙන දේ සිද්ධ වෙනකොට ඒ අනුව ඔහේ යන්නන් වාලේ යන ජීවිතයක් ඒකේ ඇත්ත తත්වය අපි තේරුම් ගත්තේ නැහැ. තේරුම් ගත්තේ නැති හින්දා මේකුත් විෂම පැත්තට අපි වැටෙනවා විතරක් නෙවෙයි. මේ පංච පාදානස්කන්ධය අපේ හිත හැම වෙලේම ඇලිලා තියෙනවා. ගලවන්න උවමනා තිබ්බත් ගලව ගන්න බෑ. නමුත් පංච පාදානස්කන්ධයේ ස්වභාවය තමයි පින්නත් මේ ඒක හැම වෙලේම වෙනස් වෙන ස්වභාවය. නැති වෙන ස්වභාවය. සහ දුක්ඛිත ස්වභාවය කියලා කියන්නේ අන්නේ නැති වෙන තත්ත්වයන් හින්දා ඇති වෙන තමන්ගේ సంతාන තුල නොයෙකුත් දුක් ඇති වෙන ගතිය තියෙන පංච පාදානස්කන්ධය අල්ලගත්තා. ඉතින් මේ බව තේරුම් අරගෙන මේ ජීවිතයේදී තණ්හාව අයින් කරගත්තොත් අපිට ලැබෙන කරුමේ මේක විතරක් නෙවෙයි මේ ලැබිච්ච ශරීරය ගැන මම හැමදාම කියන මේකට කවන්න ඕනෑ පොවන්න ඕනෑ නාවන්න ඕනෑ ඇවිද්දවන්න ඕනෑ වෙලාවට නේද පේනවා ඉතින් දැන් 70 60 50 40 වෙනකොටත් උදේ පාන්දර ඉතින් මේක අරගෙන අර පාරවල් ගානේ වක්කර වක්කර ඇවිදින්න ඕනේ හ්ම් ඇවිද්දවන්න ඕනේ ඇවිද්දේ නැත්නම් අමාරුයි වැඩේ කරගන්න බෑ මේක මේක පවත් ගන්න තමයි මේ ඔක්කොම හේතුව නේද මේක මේක පවත්ත ගන්න ශක්තිය නැති කරන්න ඕනේ මේක එකතු වෙලා තියෙන ගබඩා වෙලා තියෙනවා අයින් කරන්න ඕනේ. ඉතින් මේ වගේ පුදුම දුකක් දෙන උදේ පාන්දර නේද? උදේ පාන්දර දඟලන්න ඕනේ, හදුවන්න ඕනේ. ම්ම් ඊළඟට ඉතින් මං කියන්න ඕනේ නැහැ. නාවන්න ඕනේ, කවන්න ඕනේ, පොවන්න ඕනේ. සීතල නම් පුරවන්න ඕනේ, උෂ්ණ නම් පවන් ගස්සවන්න ඕනේ. පැයක් විතර නේද? පැය හයක් විතර හරහා දාලා තියලා අපහුව ගන්න ඕනේ. නැත්තම් බෑ. මේක පාවිච්චි කරගන්න බෑ නැත්තම්. ඉතින් ඒ වගේ තියෙන ශරීරයක් එක්ක තමයි අපි මේ පොර අල්ලන්නේ. හැම වෙලේම පොරයක් මේ ශරීරයත් එක්ක. ඉතින් ඒ වගේ தත්ත්වයක් තියෙන මේ පංච ප්‍රාදාන ස්කන්ධයේ කෙරෙහි ස්ථීර වශයෙන් අපිට මේකෙන් අත මිදීම සුවදායකයි කියන හැඟීම අපේ හිත තුළින් පැන නගින මට්ටමට අපේ මානසිකාරය සකස් කරන්න ඕනේ. පින්නත් මේ අපි හොඳින් කල්පනා කරලා බැලුවොත් අපේ ජීවිතය දිහා අපි එක එක්කෙනා එක එක්කෙනා දිහා අපිට එකම සිද්ධියක තියෙන පැතිකඩ එක එක්කෙනා දකින්න එක එක විදිහට. යම් ශේත්‍රයක් කියලා හිතන්නකෝ. දැන් චිත්‍ර ශිල්පියෙක් බොහොම කලාත්මක අපි කියන යාර කලාත්මක සිතුවිලි තියනවා කියලා. එයාට යම් දෙයක් දිහා බලලා අපූර්ව නිර්මාණයක් කරන්න පුළුවන්කම තියෙනවා. යම් නිර්මාණයක් දිහා බලලා අපූර්ව විදිහට රස විඳින්න පුළුවන්කම තියෙනවා. චිත්‍රය දිහා බලලා රස විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි සංගීතය ගත්තොත් එහෙම සමහර ඇත්තන්ට මහා ගෝසාවල් හරි රසයි. නේද? සමහර ඇත්තන්ට ඒවා හරි නේද? හරි සලුයි, හරි අමාරුයි ඒවා ඇහෙන්නවත් බෑ. ඒ අයට අර ශාස්ත්‍රීය සංගීතය හරි රසයි. අර අයට මේක ඇහුනොත් කියනවා මොන කරදරයක්ද මල ගෙදරක් වගේ මේක මොකද්ද නේද? මේකේ මොක මේකේ මොකද්ද තියෙන රසය කියලා අහනවා. මේ ලෝකයේ රසය එක එක්කෙනාට එක එක්කෙනාට වෙනස්ද නැද්ද? ඒ ඇයි ඒ වෙනස්? ඒ ඒ කෙනාට මේ ලෝකයේ තියෙන එකම දෙයක් පිට අපි ඔක්කොටම මේ ලෝකයේ තියෙන එක දෙයක් අරමුණු වෙනකොට ඒ අය අරමුණෙහි රසය නැත්නම් ඒ අරමුණෙහි ස්වභාවය දැනෙන්නේ එක එක විදිහට. තේරෙනව නේද? මේක අපිට ඉතා සාමාන්‍ය හිතලා බලුවොත් ඒ අරමුණ හඳුනාගන්නේ අපි එක එක විදිහට. ඒ ඒ කෙනා ඒ ඒ ඒ අරමුණ එක එක විදිහට හඳුනාගන්නේ ඇයි? ඒ අයගේ තියෙන අපි ඒකට කියනවා ඒ ඒ අයගේ තියෙනා වූ මානසික ස්වභාවය. මානසික ස්වභාවය. ඒ ස්වභාවය වෙනස් වෙනවා. කර්කස සංගීතයට කැමති වෙලා හිටියා පාසල් යන කාලේ මතක ඇති. අරව පෙන්වන්න බෑ. පස්සේ අරගෙන පෙන්වන්න බෑ. ජීවිතේ හුඟක් දේවල් එහෙමයි. එතකොට එහෙනම් අපේ මානසික తত্ত্বය වෙනස් කළ හැකිද? වෙනස් කළ නොහැකිද? අරමුණු හඳුනා ගන්න ආකාරය වෙනස් කළ හැකි ස්වභාවය තියෙන එකක්. අන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒක වෙනස් කළා. පංච උපාදානස්කන්ධේහි ඇලෙන ස්වභාවයේ තියෙන මානසිකත්වය පංච උපාදානස්කන්ධේ නොඇලෙන ස්වභාවයටපත් කරා. හරි? පංච උපාදානස්කන්ධයේ ඇලෙන ස්වභාවය මෙතෙන්ට තමයි මම මේක ඊටාමම ගැඹුරෙන්ම කිය යුතු කාරණාවක් මම මේ කියන්නේ මෙන්න මේ මෙන්න මේ අවස්ථාව. අපි කියන්නේ මෙන්න මේ පොයින්ට් එක අල්ලගන්න කියලා කියන්නේ. නේද? හරියටම මෙන්න මේක අල්ලගන්න ඕන අපි. මෙන්න මෙතන මෙතෙන්ටම අවධානය යොමු කරන්න ඕන. කෙනෙකුට පින්නත් මේ මගේ හිත මගේ මානසිකාරය වෙනස් කළ හැකි මේ වෙලාවේ මට දැනෙන හැටි නෙවෙයි වෙනත් විදිහකට මේ මේ වෙලාවේ මට දැනෙන හැටියට මම මේ නොයේකු දේවල් වලට ඇලිලා මට මාව දැවෙන පිච්චෙන රත් වෙන ස්වභාවයක් තියෙනවා හරිද ඒකෙන් මම ගොඩ යන්න හදන්නේම ඒ කියන දේවල් බාහිර ලෝකෙන් හොයාගෙන හරි මම කියන කියන අවස්ථාව කළ යුතු දේ නැත්තම් කියන පොයින්ට් එක මේකයි. මේ දැවෙන රත් වෙන ගතිය මගේ හිත වෙනස් කිරීමෙන් වෙනස් කරන්න පුළුවන්. හරිද? යම් දෙයකට යම් දෙයක් ඉඳලා මට සතුටක් ඇතිවන්නේ නම් ඒ දේ කෙරෙහි මට කලකිරීමක් ඇති වෙන මට්ටමට මගේ මනස්කාරය සකස් කරන්න පුළුවන්. ඒක ඇත්ත නං හැබැයි. ඇත්ත පැත්ත හැරෙන්න ඕනේ. එහෙම හොඳ දෙයකට කලකිරව ගන්න අවස්ථාවක් නැහැ. බොරුවට කලකිරෙන්න ඕනේ නෑනේ යම් දෙයක්. ඇත්ත දැනෙනකොට ඇත්ත දැන් අපි හිතමුකෝ සත්පුරුෂ පුද්ගලයෙක් කියලා මම කවුරු හරි ගැන හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ මට එයාව එයාව දකිනකොට මට ඇති වෙන්නේ සතුටක්. නමුත් එයා ඇත්තටම අසත්පුරුෂ පුද්ගලයෙක්. එතකොට මේ සතුටත් එක්ක සටන් කරන එක වෙන්නේ මම කරන්න ඕනේ අරයා ඇත්තටම සත්පුරුෂද අසත්පුරුෂද කියලා හොයාගන්න එක. එතකොට මම එයා සත්පුරුෂයි කියලා හිතාගෙන ඉන්න තාක් කල් ලේසියකට මම ලෑස්ති නෑ එයා සත්පුරුෂයි කියලා පිළිගන්න. ඒක තමයි මෙතන තියෙන සම්පූර්ණ ප්‍රශ්නේ. හරිද? මම සත්පුරුෂයි කියලා මට දැනෙන තාක් කල් මම මගේ මනස වෙනස් කරලා මෙයා අසත්පුරුෂ විදිහට දැනෙන්න ඕනේ කියලා මම ලෑස්ති නෑ. නේද? ඒකට මට කාගේ හරි ලොකු තල්ලුවක් කාගේ හරි ලොකු මඟ පෙන්වීමක් ඕනේ මට සැක උපදින්න ඕනේ. මෙයා ඇත්තටම සත්පුරුෂ නැද්ද අපේ? එදාට මම ගවේෂණය කරන්න ආවා. හරිද? අන්න ගවේෂණය කළ කොයි හරි වෙලාවක මගේ මනසට දැනුණොත් මෙයා අසත්පුරුසයි කියලා අන්න එදාට එයා කෙරෙහි ඇලෙනවා වෙනුවට මගේ සතුටු වෙනවා වෙනුවට මට ඇති වෙන්නේ කලකිරීමක් නේද? ඒක ඇතුළාන්ත පරිවර්තනයක් බව තේරෙනවද? මගේ මානසිකාරයේ පරිවර්තනයක් සිද්ධ වුණා. සතුටු වෙනවා වෙනුවට කලකිරීමක් ඇති වුණා. එයා කෙරෙහි ඇලෙනවා වෙනුවට නොඇලීමක් ඇති වුණා. එයාව මම මෙච්චර කාල සත්පුරුෂයෙක් කියලා ග්‍රහණය වුණා මගේ හිතට. ග්‍රහණය වෙනවා වෙනුවට අතහැරීමක් සිදු වෙනවා. ඒකට අපිට කොහොමවත් කියන්න බෑ මම ග්‍රහණය නවත්තලා දාලා මම අතහැරීම සිද්ධ කරගත්තා නෙවෙයි. ඇත්ත අවබෝධ වෙනකොට ඒක සිද්ධ වෙනවා. ඒකින් දා ධර්මානුකූලව අපිට සිද්ධ කළ යුතු තියෙන්නේ පංච උපාදානස්කන්ධයෙහි ඇත්ත తত্ত্বය තමන්ගේ මනසට වැටහෙන ආකාරයට තමන්ගේ මනසට වැටහෙන ආකාරය සිද්ධ වෙන විදිහට ඒ දැනුම ඇති කර ගැනීම. ඒ සඳහා ඒ සඳහා තමයි ඒක ඒක කෙරෙන්නෙම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා ධර්මය දේශනා කරලා තියෙන කාලයකදී ධර්මය ශ්‍රවණය කිරීමෙන්මයි. ඒ ධර්මයේ ගවේෂණය කිරීමෙන්මයි. ඉතින් ඒකින්ද එහි තෝරගන්න තියෙන්නේ ලක්ෂණ තුනයි. අපිට තේරෙන්නේ නැත්තේත් ලක්ෂණ තුනයි. මොනවද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ කියලා කියනකොට අනිත්‍ය කියන්නේ හැම වෙලේම වෙනස් වෙන ස්වභාවය. දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ මේ වෙනස් වෙන ස්වභාවය හේතුයෙන් සැපයක් කොට මේක ගන්න බැරි ස්වභාවය. මේක සැපයක් කොට ගන්න බෑ. හැම වෙලේම වෙනස් වෙනවා නම් ඒක සැපයි කියලා ගන්න බෑ. මොකද ඒක සැප පැත්තට වෙනස් කරගෙන ගියත් අන්තිමට ඒක ඒකත් වෙනස් වෙනවා ඒකද ඒක දුක් ස්වභාවයට වැටෙනවා සැප පැත්තට වෙනස් කරගෙන යනවා කියලා මට කැමති විදිහට වෙනස් කරගන්න බැරි බව අනාත්ම ස්වභාවය ඒක ලොකු අමාරු දෙයක් කොහෙන්වත් ගැලවෙන්න බෑ මේ ලක්ෂණ තුන ආවට පස්සේ ආය පංච උපාදානස්කන්ධේ කැලලක්වත් සුභයි සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි නිට්ටය සුඛයි ආත්මයි කියලා තියන්න බෑ ඔය ලක්ෂණ තුන තියෙනවා නම් යම් තැනක එහි ආය මෙන්න මේ දේ හොඳයි කියලා ගන්න මාත්‍යක්වත් ඉතුරු වෙන්නේ ලක්ෂණ තුනම තියෙනවා. මොන හරි දෙයක ලක්ෂණ තුන තියෙනවා. යමක් අනිත්‍ය ස්වභාවය තියෙනවා නම් යමක් දුක්ඛ ස්වභාවය තියෙනවා නම් යමක් ඒ දැන් අපිට කියන්න පුළුවන් ඒ තුවාලයක් වෙනස් වෙනකොට හොඳ වෙනසක් මේක. තුවාලේ හොඳ වෙනකොට සැපයිද කියලා. හරි? එතකොට තුවාලේ හොඳ වෙනකොට සැපයි කියන තැනම තියෙනවා මේක අනිත්‍ය ස්වභාවය අපි දන්නවා. නේද? හොඳ වෙන තුවාලේ දිහා මම බලන්නේ කොහොමද? යන්තම් හොඳ වීගෙන යනවා අද නම් මෙච්චරක් හොඳ වෙලා නේද? තව චුට්ටකින් මොනවා වෙයිද දන්නේ බයයි. නේද? පාසල් ගිය දරුවා එයිද කියලා බයයි. Taman ආදරය කරන ළඟ කරන කෙනා ළඟට ගියාම නේද? ඒ ආදරයත් එක්ක ඇති වෙන සතුටත් එක්කම කොහොම හරි පියාගන්න ඕන මේ ආදරය වෙනස් වෙන්න දෙන්නේ නැතුව කියලා අල්ලා ගැනීමේ නේද වෙනස් වෙන්න නොදීමේ පීඩනය. හැම නිමේෂයකම තියෙනවා. ඇයි වෙනස් වෙනවා කියලා දන්නවා අපි. වෙනස් වෙන ස්වභාවය හැම වෙලේම උත්සාහයක් ගන්නවා ඒකට කියන විපරිණාම දුක. මේ වෙනස් වීමට භාජනය වෙන හින්දා මේක දුකයි. ඒකින්ද අපි හැම වෙලෙම අපේ හිත මේ ලෝක රසය ලෝකයේ තියෙන නොයේකු දේවල් වින්දනය කරන ගමන් ඉන්නේ බයෙන්. අදිට හාව වගේ මීයෝ වගේ නේද? ඇවිල්ලා කෑමක් කනකොට වෙවුල වෙවුල කන්නේ. අපිත් ඉන්නේ වෙවුල වෙවුල. ලැබිච්ච දේවල් දැන් නැති වෙයි දැන් නැති වෙයි කියලා ළමයි ඉස්කෝලේ ගිහිල්ලා ඉන්න පරක් වෙනකොට බයයි. ගේන්න නැත්තම් බයයි. නේද? හ්ම් අසනීපයක් හදනනම් බයයි. වැඩිපුර වාර ගාණක් එවුලෙවුල එවුලෙවුල ඉන්නේ. අන්න ඒ ස්වභාවය තියෙන මේ ලෝකයේ අපි අපේ මානසිකාරය වෙනස් කරගන්න ඕනේ. ලෝකය වෙනස් කරලා සතුටු වීමක්, ලෝකය වෙනස් කරලා සැනසීමක් නෙවෙයි. හිත වෙනස් කර සැනසීමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. ඉතින් ඒ සඳහා තමයි 40 ආකාරයක මෙනෙහි කිරීමක් තියෙන්නේ පංච පාදානස්කන්ධය ගැන. ඒකට කියනවා මහා තත්තාලීසාකාර භාවනාව කියලා. තත්තාලීසාකාර කියන්නේ 40 ආකාරයකින් අනිත්‍ය දුක්ඛ අනාත්මයන් වැටහෙන ආකාරයට අපේ මනසට අපේ මනස වෙනස් කිරීම. ඉතින් සැරෙන් සැරේ මේක කියලා දෙනකොට ඔය විග්‍රහය කරන්න ඕනේ නේද? ඊළඟට මේකෙදි අහයි ඉතින් ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම ඉතින් අපි දන්නවනේ දැන් ඔය කිව්වහම දැනගත්තනේ ඉතින්. හරිද? ප්‍රත්‍යක්ෂව අවබෝධ කර ගැනීම කියන එකයි දැන ගැනීම කියන එකයි දෙකක්. මේක අපි දැන ගැනීම කියලා හිතන්නේ සාමාන්‍ය තාක්ෂණ විද්‍යාව තුළ අපි ඉගෙන ගන්නකොට. සෞඛ්‍ය ඉගෙන ගන්නකොට, විද්‍යාව ඉගෙන ගන්නකොට, ගණිතය ඉගෙන ගන්නකොට අපි කරේ මොකද්ද? ඒ කරුණු අසා දැනගත්තා. අර්ථයට ගලපගත්තා. මේක වුණොත් මේක වෙනවා, මේක වුණොත් මේක වෙනවා, මේක අහවල් මූල ධර්මය, මේක අහවල් දෙය කියලා නේද? හැම දෙයක්ම ඒ ඒ ශේත්‍රය තුල තියෙන නීතිය ඒ ඒ ශේෂ්ත්‍රවල තුල තියෙන නියමයන් ඉගෙන ගත්තා. ඒ නියමයන් ටික ඉගෙන ගත්ත පස්සේ ඒ නියමයන් එක්ක අපි මොකද කරේ? ඒවට මේවා යොදව යොදව යොදව යොදව බැලුවා. හරි? ඒවා කොපමණකින් සාධාරණද කියලා අපි හිතලා බලන්න ඕනේ. මේ නගරදී මට හම්බුණා ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨ ලෝකයේ ඉන්න ඉහළම තැනක ඉන්න ගණිතඥයෙක් විද්‍යාඥයෙක් මේ විද්‍යාඥ හැබැයි ලාංකිකයෙක්. හරි. ඉතින් මේ තැනත්තත් එක්ක මම ධර්ම සාකච්ඡාවක් කරන්න ලැබුණ අවස්ථාවක්. නුවණ තියෙන ඇත්තන්ට තියෙන ඒ ලාභයේ පුත්‍රද ක්‍රමේ මේ මහත්මයා ලංකාවේ උසස් පෙළ විභාගයේ නියම වයසටත් පෙර ලංකාවෙන් පළවෙනියා වෙච්ච කෙනෙක්. එහෙම කරලා මහාචාර්ය තත්වයකටපත් වෙලා දැන් විදේශ රටක ජනප්‍රිය විශ්වවිද්‍යාලයක ගණිතය පිළිබඳ ලෝකේ ඉන්න දෙවණියට ඉන්න කෙනෙක් කියලා තමයි මට අඳුල්ලා දුන්නේ එතුමා නෙමෙයි වෙන කෙනෙක් කියලා දැනට තමයි කියලා. ඉතින් අපි ධර්ම සාකච්ඡාවක් කරන වෙලාවක මෙන්න මෙහෙම කාරණාවක් මතක් කරා. මටත් දැනගන්න ඕනේ විද්‍යාවත් එක්ක සම්බන්ධ කරගන්න ඕනේ වගේ නම් මම සාකච්ඡා කර කර හිටියා. සාකච්ඡා කරගෙන මෙන්න මෙහෙම කියනවා. ඒවා ඔක්කොම නියමයන් අපේ හාමුදුරුවෝ. මේ විද්‍යාව කියලා කියන්නේ ඔක්කොම උපකල්පන මත රඳා පැවතුලා තියෙන දෙයක්. එතකොට ඒක පරම සත්‍යම කියලා ගන්න පුළුවන්කමක් නැහැ. මම එහෙම ඇයි එහෙම කියන්නේ? බුදුදහම එහෙම උපකල්පන මත රඳා පැවතුන දෙයක් නෙවෙයි. ඔතනකවත් උපකල්පන නැහැ. නියමයන් නැහැ. නමුත් විද්‍යාව කියන්නේ උපකල්පන. ඒත් මටත් හරියට තේරුනේ නැහැ. එතකොට මේක පුංචි උදාහරණයකින් මට පැහැදිලි කරා. කැටයක් අරගෙන දාදු කැටයක් අරගෙන උඩ දාපුවාම එක වැටෙන්න පුළුවන්, දෙක වැටෙන්න පුළුවන්, තුන වැටෙන්න පුළුවන්, හය දක්වා වැටෙන්න පුළුවන්. අපි කියනවා එතකොට පහ වැටීමේ සම්භාවිතාව 6න් 1යි කියලා. නේද? හරියටම හරි. සම්භාවිතාව පහෙන් එකයි. නමුත් ඒ සිද්ධිය සිද්ධ වීමේ ඒ සිද්ධිය අපි හිතමුකෝ අපි ඒ ඒ හයෙන් එක දක්වා ළඟා වෙන්නේ වැඩි වාර ගණන් ගිහන්. නමුත් අපි හිතමු දැන් හය පාරක් උඩ දැම්මා කියලා. ඇත්තටම හයෙන් එකද වැටෙන්නේ. අන්න ඒක තමයි තියෙන ප්‍රශ්න. සත්‍ය ගත්තොත් ඒක නොවෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ කියන්නේ පහේ ඉලක්කම තුන් සැරයක් වැටෙන්න පුළුවන්. නේද? නමුත් මේ උපකල්පනයේ එන්නේ කොහොමද? මේ ඔක්කොම රඳාපවතින්නේ ඔන්න ඕක මත. ඒ කියන්නේ මුළු විද්‍යාවම මේ ධාතු කැඩේ මත නෙවෙයි. නේද? හුඟක් දේවල් රඳාපවතුනේ ඔන්න ඔය වගේ නියමයක් මත. එක්තරා උපකල්පන මත තමයි මේක ගොඩනගාගෙන ගියේ. ඉතින් කාලයක් සමහර දේවල් ඇත්තයි කියලා ගොඩනගාගෙන විශාල වැඩ කටයුතු කරපුවාම කාලෙකදී මොකද උනේ? තව කෙනෙක් යමක් ඉදිරිපත් කරපු ගමන් මුළු සමස්ත විද්‍යාවම වෙනස් වුණා. වසර වසර ගාණක් ඇතුළත තාක්ෂණික විද්‍යාව සැරෙන් සැරේ සියලු සංකල්ප වෙනස් වීම වලට වාජනය වුණා. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හැමයි. ඒ මොකද ඒක සත්‍ය හින්දා. හරි. ඒ කියන්නේ උපකල්පනය කරලා අපි 25 සැරයක් මේක උඩ දාපුවාම පහේ ඉලක්කම වැටෙන්න තියෙන වාර ගාන කියලා සම්භාවිතාව ගත්තා. සම්භාවිතාව අනුව ඒක හිතා ගන්න පුළුවන්. නමුත් ඇත්ත ඒක නෙවෙයි. ඇත්ත ඒක වෙන්නත් පුළුවන්. නොවෙන්නත් නොවෙන්නත් පුළුවන්. එහෙනම් අන්න ඒ වගේ මෙන්න මේක බොරු වෙන අවස්ථා තියෙනවා අය කියලා. ඉතින් ඒ තැන්වලදී ඒ නුවණැති මිනිස්සු කතා කරන්නේ හොඳ හොඳට ඉගෙනගත්ත හොඳට විද්‍යාව තාක්ෂණික විද්‍යාව ඉගෙනගත්ත මිනිස්සු බුද්ධ ආගම මුලින් තියලා තාක්ෂණික විද්‍යාවේ තියෙන දේවල් ඒ බුද්ධ ආගම අරටුව කොට අරගෙන ඒ කියන්නේ දෙකම දන්න අය බුද්ධ ආගම අරටුව කොට අරගෙන තාක්ෂණික විද්‍යාව ඒකට ගලපනවා තාක්ෂණික විද්‍යාව දන්න ඇත්තන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ තාක්ෂණික විද්‍යාව නොදන්න ඇත්තන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න බෑ කියලා එකක් නැහැ. ක්වොන්ටම් විද්‍යාව දැනගෙන ඉන්න ඕනේ නැහැ ධර්මය අවබෝධ කරගන්න. ධර්මය අවබෝධ කරගන්න තවත් නොයේකුත් දේවල් වල අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. අවශ්‍යතාවය වෙලා තියෙන තමන්ගේ මනසේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමයි. තමන්ගේ මනසේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා තමයි අපි පෙළගැසිය යුත්තේ. ඒ සඳහායි අපි අපේ මනස වෙනස් කිරීම තමයි අත්‍යවශ්‍ය කාරණාව. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇද්දී අපි තේරුම් ගන්න ඕනේ හොඳටම බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මොකක්ද? ඒ ධර්මය තුලින් අපිව කොච්චර වෙනසකට භාජනය කරනවද අපේ මානසිකත්වයේ කොයිතරම්නම් වෙනසකට භාජනය කරනවද කියලා හොඳින් විමසා බලන්න ඕනේ. දැන් යම්කිසි කෙනෙකුට අපි අහලා තියෙනවා එක එක එක එක සමහර වෙලාවට අමනුෂ්‍ය දෝෂයන් හරි මේ තියෙනවා කියලා. අමනුෂ්‍ය දෝෂයන් ආදී තියෙද්දී තියෙනකොට එයා ප්‍රකෘතිව කටයුතු කරනවද? සාමාන්‍ය විදිහට කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම තමයි අපි දන්නවා වාහනයක් එහෙම ගත්තාම මේ වාහනේ නොයේකුත් දෝෂ තියෙනවා. ඒ දෝෂ ඇති වුනහම ඒ වාහනෙන් ගන්න පුළුවන් වැඩේ හරියට ගන්න පුළුවන්ද? බැහැ. නේද? එතකොට දෝෂ සහිත නම් දෝෂ සහිත නම් නිවැරදිව ඒ කාරණාව සිදු කරගන්න පුළුවන්කමක් නැහැ. දොස් සහිතයි. වැරදි සහිතයි. හරි? පංචපාදානස්කන්ධය ගත්තාම අන්නේ පංචපාදානස්කන්ධයට අපි කියනවා උපසග්ගතෝ කියලා. ඒ කියන්නේ දෝෂ සහිතයි කියලා. මේ ශරීරය ගත්තාම නැත්තම් රූපය ගත්තාම මේ ශරීරය හැම වෙලේම වෙනසකට භාජන වෙනවා විතරක් නෙවෙයි හැම වෙලේම මොනවා හරි දෝෂයක් තියෙනවද නැද්ද මේක ක්‍රියාත්මක කරගන්න බැරි වෙන්න හරියට නේද ධාඩිය දාන එකක් දෝෂයක් වැඩ කරා ඒ වැඩේ හරියට කරන්න බෑ එහෙනම් වැඩ කරන්න ගියාම බඩගින්න එනවා හරියට නිකන් අර වාහනයක් අරගෙන යන්න ගියාම ඕන බලන්නකෝ දැන් වාහනයක් අරගෙන යන්න ගියාම මොකද වෙන්නේ මේ වාහනේ ඔන්න ඔන්න රෝදක දෝෂයක් වෙනවා දැන් උන් ඒක හදාගන්න ඕනේ කුලන් යනවා ඒකත් දෝෂයක් හදා ඒක හදාගන්න ඕනේ ඊළඟට මොකක් හරි වෙන පද්ධතියක දෝෂයක් වෙනවා. ඉන්ධන පද්ධතියේ දෝෂයක් වෙනවා. ඒකට හරියට ඒක වැඩ කරන්නේ නැහැ. නේද? දැන් ඒක හදාගන්න ඕනේ. ඊළඟට විදුලි පද්ධතියේ දෝෂයක් වෙනවා. දැන් ඒක හදාගන්න ඕනේ. ඉතින් ඒ දෝෂ ආවොත් වැඩ කරන්න බෑ. එක දිගට වැඩ කරන් යන්න බෑ. මොකද දන්නේ මේක දැක්ක මේ හම්බෙලා තියෙන දෝෂ සහිතද දෝෂ රහිතද? පුදුම දෝෂයක් ඒකේ තියෙන්නේ. නේද? පොඩ්ඩක් වැඩ කරනකොට ධාරිය දානවා. පොඩ්ඩක් වැඩ කරනකොට වතුර ඕනේ කියනවා. පොඩ්ඩක් වැඩ කරනකොට කෑම ඕනේ කියනවා. නේද? පොඩ්ඩක් වැඩ කරනකොට ඉඳ ගන්න කියනවා පැත්තකින්. හ්ම් පොඩි කන්දක් හම්බුනොත් හති වැටෙන්න පටන් ගන්නවා. හ්ම් එක දිගට උඩට යන්න පුළුවන් කමක් නැහැ. හ්ම් මොන දේ කරන්න ගියත් මෙයාට සලකන කොහේ හරි යනවා නම් ඉබ්බගේ කට්ට අරයි යනවා වගේ කැම්පස් එකට අරයි යන්න ඕනේ. වතුර බෝතලේ අරයි යන්න ඕනේ. නේද? අලියත් කිතුල් කොටේ උසන් යන්නේ. තියෙන බර මදිවට නේද? හැම වෙලේම අපි ගමනක් යනකොට ඉස්සෙල්ලාම සලකන්නේ අද දවල්ට කන්නේ කොහෙන්ද? රැට කන්නේ කොහෙන්ද? නේද? නිදියන්නේ කොහෙද? මේක දෝෂ සහිතයි. නේද? දෝෂ සහිතද නැද්ද? දෝෂ සහිතයි. ඒක දෝෂ සහිත එකක් එක තමයි අපිට වැඩ කරන්න වෙලා තියෙන හැම වෙලේම. සීතලාව තමාරුයි, උෂ්ණාව තමාරුයි, කකුල් කැක්කුම, අත් කැක්කුම, ඇස්වල දෝෂ, කන්වල දෝෂ, නාස්වල දෝෂ, දිවේ දෝෂ, මූණේ දෝෂ, ශරීරයේ දෝෂ, බඩේ දෝෂ නේද? ඉවරක් නැති දෝෂ ගොඩක් එක්ක නේද? දොස් සහිතයි. හරි. වේදනාව කොහොමද? මං කැමති විදිහටම වැඩක් කරගෙන යනකොට මේ ශරීරයේ ඇතිවන සැප වේදනා, දුක් වේදනා, දුක් අසුබ වේදනා මට කැමති විදිහට දක්වගෙන යන්න පුළුවන්. මේ සැප වේදනා හැදෙන තැනම ඒ කාරණාව හේතුවෙන්ම දුක් වේදනා හැදෙනවා හදිස්සිය. මම හැමදාම කියන්නේ අබගෙඩියක් අරන් කටේවක් කරනකොට සැප වේදනා හැදෙනවා. දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි එකවත් කරනකොට ඒක දුක් වේදනා බවට පත් වෙනවා. නේද? එතකොට මම කැමති වෙලාවට කැමති විදිහට මේවා හැදෙන්නේ නැහැ. ඊළඟට මේවා හැම වෙලේම වෙනස් වෙනවා. ශරීරයේ ඇති වෙන යම් මේ ඇහැ කරනාතේ දිව ශරීරයේ හේතුවෙන් උපදිනා වූ යම් සැප වේදනාවක් තියෙනවද? අපේ මුළු ජීවිතේම බලාපොරොත්තු එකම බලාපොරොත්තු අර මම ඉස්සර කිව්වා වගේ අපි ඔක්කොටම තියෙන එක බලාපොරොත්තුවක් තිස්සන් සත්තුන්ට පවා. මොකද්ද? සැප වේදනා සහිතව ජීවත් වෙන්න. නේද? සැප වේදනා සහිතව ජීවත් වෙන්න තමයි අපි ඔක්කොම කරන්නේ. එතකොට මේ වේදනා ස්කන්ධය කියන එක සැප වේදනා විතරක් ඇති වෙලා දුක් වේදනා නැති කරගෙන මට ඉන්න පුළුවන්ද? දුක් වේදනා වලට මම පොඩ්ඩක්වත් කැමතිද? පාරේ යනකොට වාහනේ කැඩෙනවට මං කැමතිද? නැහැ. <clears throat> කැඩෙනවට කැමති නැහැ. වෙනත් දෝෂ වෙනවට කැමති නැහැ. නේද? එක දිගට සෞම්‍යව යන්න පුළුවන්කම තියෙන්න ඕන. අඩුම ගානේ ගෑස් වෙනකොටත් කැමති නැහැ. එතකොට මේ මේකේ එන එකදු දුක් වේදනාවකටවත් මම කැමති නැහැ. නමුත් මේක දුක් වේදනා ඇති වෙන දෝෂය මේකේ තියෙනවද නැද්ද? මම මම මම ඉපදෙන දවස් ඉඳන් කැමති සැප වේදනාත් එක්ක ඉඳ ඉඳ තමයි මම ඔක්කොම උත්සාහ කරන්නේ ඒක. නමුත් වැඩිපුර වාර ගාණක් මේකේ දුක් වේදනා ඇති වෙන ස්වභාවය දුක් වේදනා ඇති වෙන ගතිය දුක් වේදනා එන ඒවා මට නවත්ත ගන්නවත් බැරි ගතිය ඒවා විඳගෙන අමාරුවෙන් ඉන්න ඕන ගතියක් තියෙනවා. එහෙනම් වේදනාව දෝෂ රහිතද දෝෂ සහිතද? දෝෂ රහිතයි. දෝෂ සහිතයි. සංඥාව හඳුනා ගැනීම. හඳුනා ගැනීම කියන ඒ වාගේදී මම විභාගයක් කරනවා කියන්නේ මොකක්ද? ප්‍රශ්නය දකිද්දී උත්තරය හඳුනා ගන්න ඕනේ. මං ආයේ මගේ ළඟ හඳුනා ගැනීමේ වැඩපිළිවෙල. සංඥා ස්කන්ධය කියන්නේ අම්මා කියනකොට අම්මා හඳුර ගන්නවා තාත්තා කියනකොට තාත්තා හඳුර ගන්නවා සහෝදරය කියනකොට සහෝදරය හඳුර ගන්නවා ඥාතිය හඳුර ගන්නවා නේද? ඉතින් ඒක අපිට ඕනේ. ධර්මය අවබෝධ කරගන්නත් හඳුනා ගන්න ඕනද නැද්ද? දැන් අපි කලින්ම කිව්වේ හඳුනා ගැනීම ඕනේ. එතකොට මේ හඳුනා ගැනීම හින්දා හඳුනා ගැනීම කියන සිද්ධිය මේ මෙතන තියෙන බුලත් අට්ටුවේ නෑ. මේ මලේ නෑ. ඒවා අපිට වගේ මානසිකාරයක් තියෙන අයට විතරයි මෙතන සිද්ධ වෙන සිද්ධියක් මේ ලෝකේ සිද්ධ වෙන සිද්ධ වෙන දේවල් අතර එකක් තමයි මිනිසෙක්ගේ මනසක තුල හඳුනා ගැනීම කියන බාහිරෙන් අරමුණු වෙනකොට ඒ අරමුණ හඳුනා ගැනීමේ ස්වභාවය තියෙනවා ඒ හඳුනා ගැනීම මට බලන්න පින්නත් සැප පිණිස වෙන්න ඕනද නැද්ද මේ ගමන සැපයක් වෙන්න නම් මේ ජීවිතය සැපදායක වෙන්න නම් හැම හඳුනා ගැනීමක්ම හිත සතුටු කරවන හඳුනා ගැනීම විය යුතුද නැද්ද? මල ගෙදරක් වෙලා හරි දුක්ඛිත තත්යකටපත් වුණා. ඒකෙන් වෙන් වෙන්න වෙලා. හරිද? අමාරුවෙන් අමතක කරගෙන ඉන්නවා දැන් කොහොම හරි වෙන දෙයකට හිත යොදාගෙන. එයාට අදාළ යාළුවෙක්ව හම්බෙනවා. එයාට අදාළ ඇඳුමක් හම්බෙනවා. එයාට අදාළ සින්දුවක් හම්බෙනවා. එයාට අදාළ මොනවා හරි දෙයක් හම්බෙනකොට බලහත්කාරයෙන් එපා කියද්දී රිදුම් සහිත, දැවිලි සහිත හඳුනා ගැනීම වෙනවද නැද්ද? ඒක දෝෂයක්ද නැද්ද? මේ දෝෂේ වැඩි වුණාම සමහර අය කට්ටිය ගිහලා කෝච්චියට පයින්නවා. මොකද මේ හඳුනා ගැනීම හින්දා ගින්දරමත් වෙනවා. එයාලගේ අතුලාන්තයෙන් ගිනි ගන්නවා. ඒ ගින්න එයාට නිින්ද යන්නේ නැති තරමට ප්‍රබල වෙනවා. ඉඳගෙන ඉන්නකොට මේ ලෝකේ කොච්චර සීතල තැනක හිටියත් එයාව රත් වෙනවා. නේද? එතකොට මේ මහ පොළොව ගිනි ගත්තා වගේ දැනෙනවා. එක තැනක ඉන්න බෑ වගේ තේරෙනවා. අතුලාන්තයෙන් එන එක දරා ගන්න බැරි දෝෂය සංඥා ස්කන්ධේ තියෙනවද නැද්ද? ඒක ඒක හරියට කෙලින් තියෙන්න ඕනේ. තියෙනවා නම් හරියට තියෙන්න ඕනේ. වාහනේ නම් ඒක සුපීරි වාහනයක් වෙන්න ඕනේ. දෝෂ දෝෂත් එක්ක නෑ. නේද? මේක එහෙම නෑ හරිය දෝෂසයිතයි. සංඥා ස්කන්ධයක ක්‍රියාකාරීත්වය කොතන හරි තියෙනවනේ ඒක දෝෂ සහිතවමයි මේ සංඥා වල නැగి නැగి නැగి නැగి නැగి නැగి පිළිගන්නවා. මම නිකන් අහන්නම් වැඩියෙන් තියෙන්නේ දෝෂද වැඩියෙන් තියෙන්නේ හොඳට වැඩ කරන වෙලාවද නේද ශරීරය හොඳටම වැඩ කරන වෙලාවල් බොහොම අඩුයි නේද සැප වේදනාව මේකේ තියෙන වෙලාවල් බොහොම අඩුයි නේද රත්විලි දැවිලි ආශ්‍රව රහිත සංඥාවල් බොහොම අඩුයි සංස්කාර කියන්නේ ආදරය ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, කැමැත්ත, ගිජු බව, කෑදරකම, මසුරුකම වැනි හිතේ වෙනස් මේ හිත එකපාරට වෙනස් වෙනවා. අපි සාන්තව පාර යනවා බොහොම සැනසීමේ යනවා. යනකොට මම මෙහෙම ඉන්න මම මෙහෙම කරලා බලනකොටම තරහකාරයෙක්ව දැක්කා. හරි? තරහකාරයා දකිනකොට මගේ ඇස් දෙක මෙහෙම පියවන වේගයට වඩා වැඩි වේගකින් මගේ මේ සිත සම්පූර්ණ වෙනස් වුණාද නැද්ද? සම්පූර්ණ වෙනස් වෙලා මේ එයා මුකුත් කරේ නැහැ අර ඈතට දැක්ක අපි තමයි ඔයගේ ඡායාරූපයක් දැක්කා කියලා අඩුම ගානේ ඇල්බම් එකක් මම ඇල්බම් එකක් බල බල ඉන්නකොට හොඳ පරණ තරහ කියන්නේ හොඳට තරහ තියෙන මට එක එක වචන කියපු කෙනාව දැක්කා දැක්ක ගමන් මොකද වෙන්නේ සකස් වෙනවා මගේ මනස මේ මොකක්ද ඇල්බම් දිහා බලාගෙන දත් පිටි කනවා මෙන්න නේද ඇල්බම් දිහා බලාගෙන රාගය ඇති කරගන්නවා වීදුරු කෑලි දිහා බලාගෙන රාගය ඇති කරගන්නවා ඒකට කියනවා සකස් වීම කියලා. අද ලෝකයේ මොන තරම් මේකට ඇබ්බැහි වෙලාද කියනවා නම් පොඩි කොටුවක් අතේ තියාගෙන මේක හුර හුර මේක දිහා බල බල ඉන්නවා. ලෝකෙම යන ගමන් නේද? මට ඒක දරුවෙක් ගෙනල්ලා පෙන්නනවා. තමයි ලයිට් කන වල හැප්පෙනවලු සමහර අය. වතුරට වැටෙනවලු සමහර අය. මොකද <laughs> මේක දිහා බලන්නේ යන්න ගිහිල්ලා. <laughs> ඒ තරමටම ඒවා අපිට වැඩක් නැහැ. නමුත් ඒ වගේ තමයි මුලා වෙලා ඉන්නවා කියන එකයි ඒකේ තියෙන මේ තරම් මුලා වෙලා. මොකද ඒ ඇති වෙන සංස්කාරය විෂම වූ සංස්කාරයක් ඇති වෙනවා. අනුන්ට ගහන්න ඕන කියන සංස්කාරයක් ඇති වෙනවා. අනුන්ට රිදවන්න ඕන, අනුන් මරන්න ඕනයි කියලා හිතනොත් මරනවා. තමන් මැරෙන්න ඕන කියලා හිතුවොත් මැරෙනවා. අනාගත සසර සසර විශාල විශාල ව්‍යසන ඇති වෙන ආකාරයේ ක්‍රියාකාරකම් වල සිද්ධ වෙන ආකාරයේ සංස්කාරයන් සිද්ධ වෙනවා. මේ සංස්කාරය හොඳයයි සුවයයි සුන්දරයයි මధుරයයි කියලා අපිට ඒ සංස්කාරයේ ඇලීමක් තියෙනවා. ඒ ඇලීම තියෙන ඇත්තා දන්නේ නැහැ මේ සංස්කාරය මාව විනාශ කරනවා කියලා. සබ්බ සංඛාර සමතෝ කියලා කියන්නේ නිවනයි. හරිද? අපිට මේ ලෝකේ ජීවත් වෙන්න බෑ පින්නත්. ඇහැ කන නාසය දිව ශරීරය අරගෙන රවුම යන්න වෙලා තියෙනවා අපිට. ඒක නැතුව යන්න බෑ. පාරේ යනකොට මෙහෙම හැරි හැරි බලනකොට බලන්න තු යන්න පුළුවන් ගියා. නේද බලනකොට මොකද වෙන්නේ රාග ආදී කෙලෙස් ධර්ම උපදිනවා තරහ උපදිනවා මසුරුකම් උපදිනවා නේද මේ උපදින උපදින හිත වෙනස් වෙන වෙනස් වෙන ඇති වෙන ඇති වෙන සංස්කාරයට අනුව මේ ශරීරය එහාට මෙහාට දුවන්න ඕනේ යමක් බලන්න ඕනේ කියලා හිතුවොත් ඒ පැත්තට යන්න ඕනේ එහෙම නැතුව ඉන්න බෑ රත් වෙනවා දැවෙනවා රත් වෙන දැවෙන පිච්චිලි සහිත නේද රත් වෙන දැවෙන පිච්චිලි සහිත සංස්කාරයන් උපදිනවා අපේ මනසයි. ඒක මටම හානියක්ද නැද්ද? පාඩම් කරන්න දෙන්නේ නැතුව තීන මිද්දේ කියන සංස්කාරයක් එනවා. පාසල් යන කාලේ. භාවනා කරන්න දෙන්නේ නැතුව කුසීතකම කියන එක ඇති වෙනවා. කුසලයේ යෙදෙන්න දෙන්නේ නැතුව අනිත් පැත්තට අදිනවා. අපි නිකන් හිතලා බැලුවොත් ජීවිතේ කොච්චර කාලයක් ජීවිතේ කොච්චර කාලයක් නම් අහක ගියාද තේරුමක් නැති දේවල් වල යෙදී යෙදී යෙදී යෙදී යෙදී ඉඳලා කැරම් බෝඩ් එකක් ළඟ කොච්චර කාලයක් අහක ගියාද? කාඩ් කුට්ටමක් ළඟ කොච්චර කාලයක් අහක යනද? කම්පියුටර් ගේම් ඉස්සරහා මිනිස්සුගේ කොච්චර කාලයක් අහක යනද? එහෙනම් කැමති රූප බල බල ඉඳ ඔහේ බල බල ඉඳ කී දෙයක් නැත කොච්චර කාලයක් අහක යනවද? ඉතින් මේ ඔක්කොම ඒ సంతාන තුල ඇති වෙන ඒ පිළිබඳ සුවයි සුන්දරයි මధుරයි කියලා නොකර ඉන්න බැරි තත්යකටපත් වෙන සංස්කාරයන් ඇති වෙනවා. නේද? ඉතින් මේ දේවල් මේ මේ මෙවැනි විෂම වූ සංස්කාරයන් సంతාන තුල ඇතිවෙන ස්වභාවය මේ පංච උපාදාන ස්කන්ධයේ තියෙනවා. ඒ කියන්නේ එයාටම හානි වෙන. අමන්ටම හානි වෙන. කාමයේ වර්ධවා හැසිරෙන්නටය කියලා ඒ පැත්තට ඇදිල්ලා සල්ලුවක් මහා විනාශකාරී තමනුත් විනාශ වෙලා තමන්ගේ පවුලක් විනාශ වෙන මැරෙනකන් නිന്ദාසහගත දේවල් ලැබෙන සංස්කාරයන් චේතනාවල් ඒ ඒ సంతාන වල ඇති වෙනවද නැද්ද? දරා ගන්න බැරි. ඒක මහා ලොකු ලොකු මිනිස්සු සමහර වෙලාවට. කීර්තිදරය. ස්ථාන පාලකයෝ. සමහර වෙලාවට ලංකාවේ ඉතාම හීන දීන වැඩවලට වැටලා මුළු ජීවිතේම ටිකක් පාරක බහලා යන්න බැත්තරම් දේවල් සිද්ධ කරගන්නවා. ඒත් හරිය අසරණයි. එවැනි තත්යකටපත් වෙන අය තාම අසරණයි ඒක කාටවත් වෙන්නේ හරිද මම අහන්න මේ අත්තන්ගේ බොහෝ වැරදි සිද්ධ වුණේ හැම කෙනෙක් අතින්ම වැරදි වෙලා තියෙනවා බොහෝ වැරදි සිද්ධ වුණේ බොහෝ නෙවෙයි ඔක්කොම වැරදි සිද්ධ වුණේ පාලනය කරගන්න බැරුවද නේද පොඩි දෙයක් නැහැ කාට හරි බැන්නනම් එළුවනම් නේද රාගාදී කෙලෙස් කර්ම ඒකුත් දේවල් එහෙනම් අර මහා සභාවක් ඉදිරියේ විනාශ වෙන මට්ටමට Taman අතින් වැඩ සිද්ධ වුණේ සමහර ඇත්තන්ට පාලනය කරගන්න බැරි සැකසීම් හින්දා. ඒ ඇත්තෝ ඒකම හින්දා මුළු ජීවිතේම විනාශ වෙලා පාරේ බහලා යන්න බැරි තත්ත්වයකට පත් වෙලා මහා නින්දිත ජීවිතයක් යන යන තැන හිතලා බලන්න මොහොතක්. මොනවා හරි කාරණාවක් හින්දා නින්දාවට පත් වෙච්ච කෙනෙක්. තාම තද නින්දාවට පත් වෙච්ච කෙනෙක්. පසු කාලීනව හොඳට ඇඳගෙන යනවා පිරිසක් ඉන්න තැන උත්සවයකට. විවාහ මංගල උත්සවයකට යනවා. කොච්චර චකිතකින්ද ජීවත් වෙන්නේ? අනිත් අය මොනවට හරි hina වුණත් එයා හිතන්නේ මට hina වුණා කියලා. නේද? මුළු ජීවිතේම හැංගිලා ඇකිලිලා වගේ ජීවත් වෙනවා. ඒක තමයි සංස්කාරයේ තියෙන දෝෂය. දෝෂය ඉස්මතු වුණා. හ්ම්. දෝෂය ඉස්මතු වුණා. වාහනේ නේද? සමහරවල්ලාට වාහනේ දුම්බටේ පට පට පට පට ගා කෑ ගහන්න පටන් ගන්නවා. දෝෂයක් ඉස්මතු වෙනවා. ඒ වගේ නේද? සමහර වාහන හැම වෙලේම පට පට පට පට පට ගාලා කෑ ගහන්න පටන් ගන්නවා. <laughs> හරි සද්ද වැඩ කරන්නේ කියම හරි සද්දේ සමහර වාහන. ඒක සමහර ඒවා හොඳට වැඩ කරනවා සමහර අයගේ දෝෂ ඉස්මතු වෙනවා. හොඳ නැද්ද? ඉතින් ඒක අපි ඒ විදිහට දකින්න පුරුදු වෙන්න වෙයි කවදාවත්. මේ පංච ප්‍රාදානස්කන්ධයේ දෝෂ සහිතයි කියන්නේ විඥානය. Taman කැමති ඒවමද මේක හැදෙන්නේ. රත් වෙන, දැවෙන, නේද? චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන, කාය විඥාන රත් වෙන දැවෙන තැන් වල ඇති වෙනවා. එපා වෙන තැන්වල තියෙනවා. අනවශ්‍ය සද්ද ඇහෙනවා. අනවශ්‍ය දේවල් තියෙනවා. හොඳ දේවල් බලන්න කියලා මෙහෙම බලනකොට ඕන නැති දේවල් තියෙනවා දැන්. මම අහන මේ අත්ංගෙන් මෙච්චරයි අහන්නේ. කවදාක්වත් පොතනකවත් දෝෂ ප්‍රාර්ථනා කරලා තියෙනවා. මට තියෙන දෝෂ තිබේවා නැති දෝෂ ඇති වේවා. එහෙම ප්‍රාර්ථනා කරන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය දෝෂ සහිතයි කියන මෙනෙහි කිරීම ওই විදිහට පංච උපාදානස්කන්ධයේ දෝෂයන් සහිත බව පිරික්සපුවාම ඒ පංච උපාදානස්කන්ධයෙන් අල්ලගෙන ඉන්න ගතිය අපේ හිතෙන් අතහැරෙනවා. හරිද? මම හැමදාම මේ බණ මාලාවෙම කිව්වේ බූවල්ලෙක් කඩින් ගොදුරක් අල්ලන් ඉන්නවා නම් ඒ ගොදුර රත් වෙනවා කියලා දැනගත්තොත් ඒ ගොදුර යට රත් වෙනවා වගේ තේරුණොත් එමේ ආගියත් නිකම්ම මේක අතහැරනවා. අන්න ඒ වගේ මේ පංච උපාදානස්කන්ධේ රත් වෙන දැවෙන දෙයක් කියලා අපිට දැනෙනකොට අපේ හිත බූවල්ලා වගේ හය පැත්තකින් මේ පංච උපාදානස්කන්ධය අල්ලන් ඉන්නේ අපි. හරිද? ඇත්ත තේරෙනකොට මේක හිමින් අතහැරෙනවා වගේ. හරිද? දෝෂ සහිතයි කියලා දැනෙනකොට පින්නත් මේ අපේ හිත පංච උපාදානස්කන්ධය කෙරෙහි සතුටු වෙච්ච අපේ හිත දැන් කලකිරීම ඇති කරගන්නවා. අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. එතකොටයි යා විසුද්ධිය හොයන්නේ. හරිද? පංච උපාදානස්කන්ධය දෝෂ සහිතයි. හැබැයි පංචන්නං කන්දානං නිරෝධෝ. මේ පංචස්කන්ධේහි නිරෝධය දෝෂ සහිතයි කියලා මෙනෙහි කරන්න හුට හරිද? මේ දෝෂ සහිතයි කියලා මෙනෙහි කරන අයට පින්වත්නි පංච උපාදානස්කන්ධේ හින්දා ඇති වෙලා තියෙන කුතුහලය නොසන්සුන්කම අසාන්ත අදාන්ත ගති අපි උදේ නැගිටලා නම් අසාන්තයි අපේ හිත. දැන් මහ වේගෙන් එහාට මෙහාට සැලනවා කැමති ඒවා හොයනවා ඉවරක් නැතුව මේකේ මහ විජුම්බරය හිත පේනවා නම් එහෙම අපිට පාරේ යනකොට නේද මේ ඇහැට පේන රූපේ වගේ හැමෝගෙම හිත පේනවා නම් එයා මොන්න තරම් දඟපන්ලද්ද කියලා තමයි එක තැනක එක මොහොතක ඉන්න බැහැ ඊයක වේගෙන් අර හිත දුවනවා මෙහෙට දුවනවා අර පැත්ත අරමුණු කරනවා මේ පැත්ත අරමුණු කරනවා තරහා යනවා සංසිඳෙනවා ඊර්ෂියාව එනවා ක්‍රෝධය එනවා රාගය එනවා මෙවැනි අදාන්ත අසාන්ත ස්වභාවයේ තියෙන හිත පංච උපාදානස්කන්ධින්ද පිස්සු වැටලා ඉන්නේ හරි ඒකින්ද මාරාන්තික විප්ලවයක් කරන්නේ ඔය තමන්ගේ අතුලාන්තයේ තියෙන ඔය අපේ මනස්කාරය ඒක දෝෂ සහිතයි කියලා දැනගත්තාම මේ දුවන දිවිල්ල මේ වෙවුලන වෙවුලිල්ල ටික ටික ටික ටික අඩු වෙනවා අඩු වෙලා සාන්ත භාවයටපත් වෙනවා ඉවසෙන ස්වභාවයකට පත්වන පංච උපාදානස්කන්ධය දෙහෙල්ලෙන්නේ පෙල්ලෙන්නේ නැති தත්ත්වයට පත්වන. එතකොට කියනවා අනුලෝමිකං කන්තිං පටිලබති. අනුලෝම ශාන්තිය ලැබුණා. ටික ටික ශාන්ත වෙනවා අපේ හිත. ටික ටික යටපත් වෙනවා. අර දඟලන දඟලන දඟලන්නේ නැහැ. අන්නේ අනුලෝම ශාන්තිය ලබු කෙනා. නිවන දෝෂ රහිතයි කියලා මෙනෙහි කරනකොට පංච උපාදානස්කන්ධය දෝෂ සහිතයි නිවන දෝෂ රහිතයි කියලා මෙනෙහි කරමින් මේක මේ එහෙම මේ පොඩ්ඩක් මෙහෙ කරනකොට මේ පංච උපාදානස්කන්ධයක් මේ පංච උපාදානස්කන්ධයේහි අපි මේ කෙටියෙන් මතක් කරන්නේ නමුත් නිවන දෝෂ රහිත පංච උපාදානස්කන්ධයේ දෝෂ සහිතයි කියන මෙනෙහි කිරීම අපේ පින්නත් ඊට ප්‍රතිවිරුද්ධ කිසිදු හැඟීමක් Tamanට පංච උපාදානස්කන්ධයේ එන්නේ නැති තත්ත්වෙටම මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කිරීම කොච්චර ප්‍රබල වෙන්න ඕනද කියලා. ඊපස්සේ පාරතොට කැවිදිනකොට පවා හැම නිමේෂයකම අරමුණු වෙනකොට පංච උපාදානස්කන්ධයේ දෝෂ සහිත බවත් එක්ක අසත්පුරුෂය දාගෙනකොට අපි යත් එක්ක සමාජයට වැඩ කරනවා නම් අපි දන්නේ එයාගේ දෝෂ සහිතයි යත් එක්ක එහෙම මේ පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ කියලා. ගින්දරේ දෝෂ සහිතයි පිච්චෙන ගතිය තියෙනවා. හරිද? ඒ වගේ අර අවබෝධයෙන්ම හැම නිමේෂයකම වැඩ කරනවා. ඉතින් එහෙම වැඩ කරන කෙනෙකුට මේ හිත පංච ප්‍රාදානස්කන්ධය ඇලෙන්නේ නැති තත්යකටපත් වෙනවා. චිත්ත විසුද්ධිය ඇති වෙනවා. ඊට පස්සේ ධිට්ඨි විසුද්ධිය ආදී ඇති වෙමින් ක්‍රමානුකූලව අනුලෝම ඥානය දක්වාම වර්ධනය වෙලා ඒ තැනත්තාට ඒ මෙනෙහි කිරීමම මාර්ගසිත උපදින්න හේතුවක් වෙනවා. එක මෙනෙහි කිරීමක් ඇති හරියට කරනවා නම් අපේ මම කලින් කිව්වා වගේම ලෝකේ යමක් අරමුණු වෙනකොට ඒ අරමුණ තුල තියෙන සත්‍ය ස්වභාවය තමන්ගේ හිතට වැටහෙන විදිහට තමන්ගේ මනස වෙනස් කරන්න ඕනේ. ඉතින් ඒ සඳහායි මේ වගේ භාවනාවක් ඒ ගැන එක්වරක් දෙවරක් නෙවෙයි දසදහස් වාරයක් කල්පනා කරන්න ඕනේ. බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලෙට මට මගේ මනස වෙනස් කරන්න මනස වෙනස් කර සැනසීමේ ක්‍රමවේදය ලෝකය වෙනස් කර සැනසීමේ ක්‍රමවේදය නෙවෙයි ඒක හරි කර්කසයි. අපි අපි මේ ලෝකය විඳින්නේ පින්නත් මේ මා රළු අටුක දරුණු සැප වේදනා. හරි කූරයි. ඒවා හරි කාර්කසයි ඕලාරිකයි. නමුත් රහතන් වහන්සේ මේ ලෝකය තාම සෞම්‍ය සැපයක් විඳිනවා. දෝෂ රහිත විදිහට මේ මානසිකාරය සකස් කරගත්තේ නැහැ. ඒ හින්දා අපි හැමෝම අදිස්ථාන කරගමු අපේ ජීවිතයත් අපි සුවපත් භාවයට පත් කරගන්නවා කියන්නේ මොකක්ද කියලා තේරෙන්න ඇති. ඒකද හැමෝටම මෙවැනි උතුම් තත්වයකට පත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ දායකත්වයේ දරපු හැමදෙනා වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම උතුම් තත්වයකට පත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබෙන්නට මේ ධර්ම දේශනා දායකත්වයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති හැමදෙනා